ඊළඟට ඉන්දික මහත්මයා අංශයන්දරනේ අර මේ ධාතු හතර ගැන කියනකොට විශේෂයෙන් හම්බුනේ ආකාශ ධාතුව සම්බන්ධව වක්‍රේ මේ භාවනාවක් තියනවාද කායනුපස්සනාව සම්බන්ධයෙන් කායනුපස්සනාවේදී ආකාශ ධාතුව සම්බන්ධයෙන් කියලා විශේෂම කොට නැහැ හැබැයි අපට ඒ ආකාශ ධාතුවේ ස්වභාවය හඳුනා ගැනීමත් එක්ක තමයි මේ අවශේෂ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ දැන් ආකාශ ධාතුවේ අඩු බවත් එක්ක තමයි අවශේෂ ධාතුන්ගේ ඒක රාශීත්වය ඝන වීම තීරණය වෙන්නේ ආකාශ ධාතුව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒ ඒ ධර්මයන්ගේ එහෙම නැත්නම් වායෝ ධාතුව ඒ තැන්වල ක්‍රියාත්මක වෙනවා වායෝ ධාතුව ක්‍රියාත්මක වුණාට දැන් අපිට සාමාන්‍ය අවකාශය ගත්තාම පේන්නේ ආකාශ ධාතුව කියලා එකක් වෙන් කරන්න බෑ එතනත් වායුවමයි තියෙන්නේ කියලානේ. නමුත් මේ රූප කලාප ගත්තන් පස්සේ අභිධර්මයේ දක්වන විශේෂ කාරණයක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ඒකාබද්ධවයි පවතින. එකකට එකක් ගිලගෙන වගේ පවතින. දැන් වායුව යක්තනක පවතිනවා නම් එතන පඨවිත් තියෙනවා ආපෝත් තියෙනවා තේජෝත් තියෙනවා. මේ හතරෙන් එකක් විතරක් වෙනම තියෙන්නේ නැහැ. හැබැයි ඒ හතර එහෙම එකට තිබුණයි කියලා ඒවා එකකට එකක් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ මිශ්‍ර වෙන්නේ. ඒතකොට එහෙම මිශ්‍ර වුණොත් නිකන් මොකද්ද කියලා අඳුරගන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එකටම තමයි පවතින්නේ. පැවතුනා වුණාට ඒවාෙහි අනන්‍යතාවය රැකිලා තියෙන්නේ අර ආකාශ ගුණයත් එක්කලා. ඒ හැම එකක් අතරෙම යම් ආකාශ ගුණයක් තියෙනවා. ඊට පස්සේ රූප කලාප ගත්තන් පස්සේ කලාපයෙන් අනෙක් කලාපය එකට එකතු වෙලා ඒකාබද්ධව තමයි පවතින්නේ. හැබැයි ඒ කොතෙක් ඒකාබද්ධව පැවතුණා වුණත් ඒවයි අනන්‍යතාවය හඳුනා ගන්න ඒ හැම එකක් අතරම ආකාශ ගුණයක් පවතිනවා. එතකොට අන්න ඒ විදිහට තමයි අභිධර්මයේ පැහැදිලි කරන්නේ. ඒක අජටාකාශය සහ පරිච්ඡේදාවකාශය හැටියට කොටස් දෙකකින් දක්වනවා. අජටාකාශය කියලා කියන්නේ අපිට පෙනෙන හිස් අවකාශය ඒකත් ආකාශ කියලා හඳුන්වනවා පරිච්ඡේද අවකාශ කියලා හඳුන්වන්නේ රූප කොටස් අතර රූප කලාප අතර රූප ධර්ම අතර පවතින ආකාශ ගුණය. ඒකට හඳුන්නේ දැන් රූපය කර ආයුෂ ගැන කතා මේ සඳහනක් තියෙනවානේ. ඒක රූපක්ෂණ චිත්තක්ෂණ ගත්තාම රූපක්ෂණයක අර මේ පැවැත්ම කාලය වැඩි වගේ අදහසක් තියෙනවානේ. ඒක එතකොට හම්බුනේ මේ ආකාශ ධාතුවට අන්න ඒක තමයි අර අපි අර මුලින් සිහිපත් කළේ දේශනාවේදී දැන් ආචාර්යවරු පැහැදිලි කරනවා ආකාශය කියලා කියන්නේ අසංකත ධර්මයක් කියලා. ඒ කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා ධර්මයක් නෙමෙයි. දැන් හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා ධර්මනේ වහා බිඳී යන්නේ. ඉතින් අතන හට ගන්න කියලා දෙයක් ඇත්තේ නැහැනේ. එතන හිස් බවනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එතන අර සංස්කාර ධර්මයන්ට ආවේනිකෝ අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් ඒවා එතන ප්‍රකට කරන්න බෑ. ඉතින් අනාත්ම ලක්ෂණය අපිට එතන ප්‍රකට කරන්න පුළුවන්. මොකද ආත්ම වශයෙන් ගත යුත්තක් ආකාශ ධාතුවේ නැති නිසා. ආ මේ මනෝම්බරනේ. ඔබ අන්තර බොම්පින් හරි තේරුණා. හොඳයි. තරසන්න.